දිසං පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා චතුත්ථිං චත්තා සතියං තථා චතුත්ථිං ඉදි උද්දනදෝ හිරියං සම්බදි සම්බත්තතාය සම්භාවන්තං ලෝකං කරුණා සහගතේන චේතසා පරිත්වා විහෙරති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් නොඑක් සිය ගණන් සූත්‍ර දේශනාවන් හිදී පවත්වා වදාරන ලද සතර බඹ විහරණයට අයිති කරුණා බ්‍රහ්ම විහරණේ සම්බන්ධවයි මේ උතුම් කොසන්පුරේ පසළොස්වක් බොහෝ දා නිමිත්තෙන් ධර්ම දේශනාවට මාතෘකා කරන්ට යෙදුනේ බුදුදහම පදනම් කරගන්නා ලද කරුණා බ්‍රහ්ම විහරණයයි මේ දේශනාවට ඇතුළත් වන්නේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නමින් හඳුන්වනවා මහා කාරුණික නම් වචනයේ මේ ගුණනාමය ලැබුණේ ලෝවැස සිළුම සත්‍යයන්ගේ කරුණාවට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් සිය දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් කෝටි ගණනින් අසංඛ්‍ය ගණනින් අසාමාන්ත කරුණාවක් ඒ ශාන්තිනායකයන් වහන්සේගේ හද సంతානේ පවත්නා නිසායි පින්තුන් දන්නා නේද සරුවක්ඥන් වහන්සේ දිනපතාම සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමාදින බව සරුවක්ඥන් වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා පංචවිද බුද්ධ කෘත්‍ය නමින් කොටස් පහක් සෑම දවසේම ඉර උදාවේ සිට ඉර මුදුන් වෙනතුරු සිදුවෙන කටයුතු පුරේබත් කිච්ච නමින් හැඳින්වෙනවා. ඉර මුදුන් වූ ඉර අවරෝතන් පටන් ඉර දැස යනතුරු සිදුවෙන කටයුතු පච්චාබත් කිච්ච නමින් හැඳින්වෙනවා. ඔර්ලෝසු පැයෙන් රාත්‍රී 10 දක්වා කාලය තුල පවත්නා කටයුතු පුරිම යාම කිච්ච නමින් හැඳින්වෙනවා. රාත්‍රී 10 සිටේ රාත්‍රී 2 දක්වා මධ්‍යම යාම කිච්චේ. රාත්‍රී 2 සිටේ නැවත ඉර උදාවන තුරු පස්චිම යාම කිච්චේ නමින් හඳින් වෙනවා. ඒ බුද්ධ චරිතයේ කියන ගුණචර්යා වෙනස් කරන්නේ නැහැ. එයින් පස්චිම යාම කිච්චේ කියන මේ අවස්ථාව ගැන සලකා බලමු. සරුවක්ඥන් වහන්සේ දවසේ වැඩිම ප්‍රමාණයක් වාඩි වීමේ ඉරියව්වෙන් සමාපatti සුව විදීම සහ ධර්ම දේශනාදී පැවැත්වීම නිසා ඉරියාපත සමතාව පිණිස ඔරලෝසු පයෙන් රාත්‍රී දෙකේ සිට තුනයි විශ්ව දක්වා සක්මන් භාවනාවේ යෙදී සමාපatti සුව විඳිනවා. රාත්‍රී 3:20 සිට 4:40 දක්වා පැයකුත් විනාඩි 20 පමණක් සතපේ වදාරනවා දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සතෝ සම්ප්‍රජානකාරීව සතපේ වදාරනවා රාත්‍රී 7:40 සිට ඉර උදාව දක්වා පවත්නා කෙටි කාලය තුල 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමාදිනවා මහා කරුණා සමවතට සමාදී බුදුයස නියදවනවා දසදහසක් ලෝක ධාතුවේ කෙළවරේ සිට ගන්ධ කුටිය දක්වා ඒ දවසේ මඟඵල නිවන් ලබන්නේ සුදුස්සම් ධර්ම දේශනා කළ යුත්තම් තෙරුවන් සරණ ගැන්විය යුතු අය ඒ හැම ආකාරයකින්ම සරුවක්ඥන් වහන්සේගෙන් පිළිතක් අනුශාසනාවක් ලබන්නේ සුදුස්සම් බුදු ඇසට පෙනෙන්න පටන් ගන්නවා බුදු ඇස නමින් හැඟෙන් වෙන්නේ එන කාටවත්ම නොමැති සරුවඥන් වහන්සේට පමණක් ලැබෙන ඥාන දෙකක් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍යානුසේ ඥාන කියන ෂත් අසාධානඥානයන් අතුරින් මුලින් තියෙන ඥාන දෙක තමයි බුද්ධ චක්කු නමින් හඳුන්වන්නේ ඒ බුදුසසුන ලෝකයේ බලවද ආරන්නේ තමන් වහන්සේගෙන් පිහිටක් ලබන්නන් තෝරා ගැනීම පිණිසයි. දමං කාලේ සිදු කළ යුතු ධර්ම දේශනාදී සඳහා ලක්විය යුතු පුද්ගලයන් ඒ බුදු ඇසට පෙනෙනවා. ඊළඟට සංඝාවේ සවස් වරුවේ පැමිණෙන ජනතාවට දහම් දෙසලා ඉරබැසියන් දෙමත්ෙන් උනිපැන් සිසිල්පැන් ආදීන් ගත සනසලා භික්ෂූන් වහන්සේලා උපදේශ ලබන්ට එන තුරු සංඝාවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාදිනවා ඉන් අනතුරුව සුගන්ධ ගන්ධ කුටියේ සිට දස දහස් වසක් වල කෙළවර දක්වා බුදු ඇස විහිදුවනවා. රාත්‍රී කාලයේහි තමන් වහන්සේගෙන් පිළිපක් ලබන්න සුදුස්සන් ඒ බුදු ඇසට නැවී පෙනෙනවා. මේ විදිහට දවසට සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාදිනවා. ඒ නිසා වෙන කාටවත් නිමෙති අසාමාන්ත කරුණාවක් ඇති බැවින් සරුවක්ඥන් වහන්සේට මහා කාරුණිකෝනාථෝ කියලා හඳුන්වනවා. මේ මහා කාරුණික ගුණය නිසා තමයි විශ්වාසන්ත කල්පලක්ෂයක්ම බෝධිසම්භාර පුරන්න තරම් සමර්ථ වුණි. විශ්වාසන්ත කල්පලක්ෂයකට පෙර තමන් හදා වඩාගත් දයාබර මෑණියන් සමග සද්දවසක් මුහුදේ පීනලා සිතට නැගුණා වූ බෝධි ප්‍රාර්ථනාව වූයේ බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මොචියේ පරේ තින්නෝහං ථාරයිස්සාමි සංසාරෝඝා මහභයා කියන මේ ප්‍රාර්ථනාවයි තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලෝතුරා බුදුව ලෝවැසි ජනතාවට එම චතුරාර්ය සත්‍ය අවබෝධය කරවන්නේනි තමන් වහන්සේ සීල දුකින් සීල කෙලෙසුන්ගෙන් අත මෙදී නිවස ජනතාව සීල දුකෙන් සීල කෙලෙසුන්ගෙන් අත මුදවා ගන්නෙමි. තමන් වහන්සේ බියකරු සසර ඕගෙන් එතරෙමි නිවස ජනතාව එතර කරවන්නෙමි කියන්නේ මේ බෝධි ප්‍රාර්ථනා ස්ථිරඟුනේ මහා කරුණාව නිසාමයි. සත් අසංකේය කල්පලක්ෂයක්ම සිතින් බුදුබා පතමින් මෙසේ මහා කරුණාව පෙරට කොටගෙන බෝධි සම්භාර පිරුවා. නවා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි වතුනින් බුදුබා පතමින් මහා කරුණා මුල් කොටගෙන බෝධි සම්භාර පිරුවා. දීපංකර පාදමූලයේ පටන් ශාලා සංකේය කල්පලක්ෂයේ මුළුල්ලෙහි මහා කරුණාව මහා ඥානෙ පෙරටු කොටගෙන සමත්‍රිසත් පාරමී ධර්මයන් සපුරාගෙන විසතුරුවක් දැහිදී සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරවමින් පාරමී ගුණ මස්තක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා. මෙසේ විශාසංකේ කල්පලක්ෂයේ සිට සමන් වහන්සේගේ සිටේ භාවිතා බහුලීකృత කරන ලද ඒ මහා කරුණාවයි ලෝතුරා බුදු වීමට පදනම් වූයේ. ඒ නිසාම බුදුබාට සත්වයේ තන සිට රක්මාරාධනී පිළිගත් දා සිට මහා කරුණාවෙන් මේ දසදහසක් ලෝක ධාතු බලා වදාරනවා එසේ මහා කරුණාවෙන් ලෝවැස ජනතාව ගැන සොයා බලා ප්‍රඥාව ਸਰුවක්ිතා ඥානෙහි පිහිටාගෙන ලොවට දහම් මෙසේ වස්සවලා 45 අවුරුද්ද කාලයේ තුලදී සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාළේ මහා කරුණාව පදනම් කොටගෙනයි ඒ සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මානෙල්මා සුවඳ විහිදෙන සීනුක ප්‍රඥයෙන් සුදු බුදුරැස් හේදෙන දවදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් විනය පිටකයේ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කියන සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලේ මහා කරුණාව පදනම් කොටගෙනයි එනිසා සරුවක්ඥන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කරවලා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයේ පිහිටන්න සුදුසු පුණ්‍ය භූමියක් ජය භූමියක්, ශේම භූමියක් බාට ප්‍රමුණුවාව දාලා අතරතේ බුද්ධාදිෂ්ඨානයේ අතුව ඇතුවම අනුබුදු නිදුමහරහතන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 236 පොසොන්පුර පසළොස්වක් පොහෝ දවසෙහිදී ශ්‍රී ලංකාද්වීප ධර්මීය තලයට වැඩම කරවලා මහා පෘථිවියද කම්පා වෙද්දී බුදු සසුනේ පිහිටුවවදාරන්ට යෙදුනේ සරුවඥන් වහන්සේගේ මහා කරුණා පදනම් කොටගෙනයි අද අප සැනසෙන්නේ පෙරුවන් සරණ යමින් නිතිපන්සේ දකිමින් හෝයාතසේ දකිමින් සිව්බඹ විහෙරණ වඩමින් සසුන් පැවිදි දම් පුරමින් ධර්ම විනය හදාරමින් සමථීපාසනා වඩමින් තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්මචාරීව බෞද්ධයන් වශයෙන් අප ජීවත් වන්නේ ඒ සරුවක්ඥන් වහන්සේගේ මහා කරුණාව පදනම් කොටගෙනයි. ඒ සරුවක්ඥන් වහන්සේ පුරුදු කරගන්නා ලද මාර්ගඵල නිවනට උපනිශ්‍රේ වෙන මේ මහා කරුණාවයි බුදුදහම පදනම් කොටගෙන වැඩි යුතු කරුණා බ්‍රහ්ම විහරණය නමින් අපි හඳුන්වන්නේ. දැන් අපි සලකා බලමු. මේ කරුණා බ්‍රහ්ම විහරණය කෙසේද අපේ චිත්තසංතාන තුල අභිවෘද්ධියට පමුණවා ගන්න කියන එක. කරුණාව කියන මේ වචනය අපේ බෞද්ධයන් අතර නිතර භාවිතා වෙන අවිජිත වචනයක්. හැම තැනකදීම මේ කරුණා වචනේ පාවිච්චි වෙනවා. කරුණා කළ මේ දේ කරන්න, කරුණා කළ මේ දේ කියන්න මේ වාගේ වචන අපේ බෞද්ධයන් අතර නිතර භාවිතා වෙනවා. ශ්‍රීපාද පත්මී වඳින්න යන හැම දිනාගේම අතරක් නැත නෑර මේ කරුණාවයි කියන වචනේ භාවිතා වෙනවා. සැබවින් මේ වචනේ ඇහෙනකොට, ඒ වචනේ කියනකොටත් සමදෙනාගේ සිස්වතන් තුළ ඇති වෙන්නේ කරුණාවන්ත ගුණයක්. කරුණා කියන මේ වචනය හඳුන්වනවා පරදුත්තේ සති සාදුණං හදේ කම්පනං කරෝති යති කරුණා අනුන්ගේ දුකක් ඇති තැන සත්පුරුෂ උතුමන්ගේ සිත කම්පා කරන සුළු බව කරුණාවයි පරදුක්ඛය කියන්නේ අනුන්ගේ දුක. එවාගෙම සාදුණං කියන්නේ සත්පුරුෂයන්ගේ සිත. හදයන් කියන්නේ මේ සිතේ නමක්. අපේ සිතේ තියෙනවා නම් 10ක්. එයින් එකක් තමයි හදයන් කියන්නේ. අනුන්ගේ දුක දැකලා සත්පුරුෂයන්ගේ සිත සැලෙනවා නම් කම්පණය වෙනවා නම් ඒකට කියනවා කරුණා ගුණය කියලා. සිත තියෙනවා නම් 10ක් මා මුලින් සඳහන් කළා නම් 10ක් කියනවා කියලා චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ තඥා මනෝ විඥාන ධාතු මෙන්න සිතේ තියෙන නම් 10. මේ නම් 10ක් එකම සිතේ තියෙන සිතේ ක්‍රියාකාරීත්වය අනුවයි. බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයන් ගැන පරමාර්ථ ධර්මයන් ගැන බොහෝ නම් පාවිච්චි කරලා තියෙන්නේ ඒ ඒ පරමාර්ථ ධර්මයන්ගේ කෘත්‍ය රසයෙන්වත් ක්‍රියාකාරීත්වයේ උදයි. එතකොට හදයන් කියන්නේ මේ වචනින් ප්‍රකාශ වෙන්නේ සිතේ ක්‍රියාකාරීත්වය. හදේ කියන්නේ මේ වචනයේ නියම තේරුම අදහස් දරන්නා කියන තේරුමයි. යම් කිසි දෙයක් හොඳ හෝ නරක හෝ අදහස් දරනවා නම් ඒ දරන්නේ සිතයි. එනිසා සදාවතුන්ගේ සත්පුරුෂයන්ගේ සිත අනුන්ගේ දුක දැකලා අනේ මේ තැනැත්තා මේ දුකෙන් මිදේවා කියන යම් බඳු සිතේ සැලීමක් කම්පනයක් ඇති වෙනවා නම් ඒ தත්ත්වයේදී කියනවා කරුණා කියලා. තවත් ඒකේ විග්‍රහයක් තියෙනවා කිනාතුවා පරදුක්ඛං හිංසති කරුණා. මේ තව තේරුමක්. කිනාතිවා පරදුක්ඛං හිංසති කරුණා. කිනාති කියන්නේ නැසීම් අර්ථය ඇති ක්‍රියා වචනයක් ආඛ්‍යාත වචනයක්. එතකොට එතන සඳහන් වෙන්නේ අනුන්ගේ දුක නැසනවා. අනුන්ගේ දුක නැසනා නම් ඒ නැසන්නේ කරුණාවයි. එනිසා අනුන්ගේ දුක නැක නැසනේ ස්වභාවය කරුණාව හැටියට හැඳින්වෙනවා. තවත් විග්‍රහයක් තියෙනවා. කෙරෙතිවා දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරේති කරුණා. කෙරෙතිවා දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරේති. ඒ කියන්නේ එතන හඳුන්වනවා පැතිරවීම අර්ථය. කිරති කියන්නේ පැතිරීම අර්ථය. දුක්ඛිත සත්‍යයන් කෙරෙහි යම් බඳු හෘදයාංගම අනුකම්පාවක් පතුරවනවා නම් ඒකට කියනවා කරුණාව කියලා. මේ විදිහට අර්ථ කතාවල වාක්‍ය විග්‍රහ තුනකින් කරුණාව හඳුන්වනවා. අනුන්ගේ දුක දැකලා සත්‍යවතුන්ගේ සත්පුරුෂයන්ගේ හිත උණුවන ස්වභාවය සිත කම්පිත ස්වභාවයට කියනවා කරුණාව. අනුන්ගේ දුක නැති කරන අර්ථයෙන්ද කරුණාව කියනවා. අනුන් වෙත පවත්වන බැවින්ද කරුණාව කියනවා. දුක්ඛිතයන් වෙත පවත්වන බැවින්ද කරුණාව කියනවා. මේ වගේ කරුණාවේ තේරුම් ක්‍රම කීපයකට හඳුන්වනවා. ඒ වගේම මේ කරුණාව තේරුම් ගෙන ගැනීමට තවත් තියෙනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන ප්‍රභේද හතරක්. සෑම දෙයකම මේ ලක්ෂණ හතර තියෙනවා. ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදට්ඨාන. ලක්ෂණ කියන්නේ යම් දෙයක ස්වභාවය. රසය කියන්නේ යම් දෙයක ක්‍රියාකාරීත්වය හා සම්පත්තිය. යම් දෙයක ක්‍රියාකාරීත්වයද කියනවා කිච්ච රසය කියලා. එවැගේම සම්පත්තියට රසය කියලා කියනවා. පච්චපට්ඨාන කියන්නේ හිතට අරමුණු වෙන ආකාරයේ යම් සිදයක් හිතට වැටෙන ආකාරයට කියනවා පච්චුපට්ඨානෙ. පදස්ථානෙ කියන්නේ යම් කිසි දෙයකට ප්‍රධාන හේතුව යම් කිසි දෙයකට ප්‍රධාන හේතුව පදනම කියනවා පදස්ථානෙ කියලා. කරුණාමය කියන ලක්ෂණය නම් දුක්ඛාප නයනාකාර පවත්ති ලක්ෂණ කරුණ අනුන්ගේ දුක ඉවත් කරන ආකාරයෙන් පවත්නා ස්වභාවය කරුණාවේ ලක්ෂණයයි. අනුන්ගේ දුක ඉවත් කරවන ආකාරයෙන් පවත්නා ස්වභාවය කරුණාවේ ලක්ෂණයයි. රසිනම් කියන්නේ දුක්ඛාපනාන නාන රස දුක්ඛාපනාන රස අනුන්ගේ දුක ඉවත් කරන බව මේ කරුණාවේ කෘත්‍යයයි කරුණාවේ ක්‍රියාකාරීත්වය අනුන්ගේ දුක නැති කිරීමයි එවැගේම එහි පච්චුපට්ඨානය කියන්නේ වැටහෙන ආකාරය අවිහිංසා පච්චුපට්ඨානං. අවිහිංසා කියන්නේ හිංසා නොකරන බව. ඕනෑම කෙනෙකුගේ කරුණාව තේරුම් ගන්න පුළුවන් කාටවත් හිංසා කරන්නේ. ඇඟට විදින මඳුරාටවත් හිංසා කරන්නේ නැහැ. කෙනෙක් ගන්නාට උට හිංසා කරන්නේ මොනම දෙයකටවත් අනුන්ව හිංසා නොකරන ආකාරයෙන් තමයි කරුණාව වැටෙන්නේ. ඒකට කියනවා උප ဋ ාණ, පච්චුප ဋ ාණ. පදත්තා නම් කරුණාවට ඊටාම ආසන්න කාරණයේ දුක්ඛාභි භූතානං අනාථ භාව දස්සන පදත්තාන ඒ කියන්නේ දුකටපත් වූවන්ගේ අනාථ භව අසරණ භව දකින් ලැබෙනවා නම් ඒක තමයි කරුණාවට මූලික හේතුව කරුණාවක් පහළවන්නේ අනුන්ගේ දුක දැකීම නිසායි කුඩා දරුවෙකු හදන මව්තුමිය එවාගෙන කුඩා දරුවෙකු ඇති පියතුමා ඒ දරුවාට උණක් ප්‍රතිශ්‍යාවක්, බඩේ අමාරුවක්, වේදනාවක් ඇති වුණා නම් වහා මුළු වෙනවා. මේ වහා මුළුනේ ඒ දරුවාගේ දුක දැකලා. ඒ වගේ තමයි යම් කිසි තැනක නැසි මඳුරුවන්ගෙන් ගහන වූ තැනක තුවාල හැදිලා වන මුඛයන්ගේ පණුවන් වැగిරෙමින් ඈගාමින් හවුහරණක් නැතුව අසරණයෙක් වැටි ඉන්නවා නම් ඥානවන්ත එවාගේම සත්පුරුෂ ගුණ ඇති කෙනෙක් ඔහු දැක්කාම ඔහු ගැන පුදුම කරුණාවක් ඇති වෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා. අන්නේ අනුකම්පාව ඇති උනේ ඒ දුක්ඛිතා දැකීමෙන්. ඒ දුකෙන් පෙළෙන්නම දැකීමෙන්. යම් කෙනෙකු මරණීය දණ්ඩණයට නේම වෙලා අත්පා බැඳලා අර අනුකාල එල්ලුම් ගහට ගෙන යනවා දැක්කනම් ඒ දකින සත්පුරුෂයන්ගේ හිතට ඇතිවන මහත් කරුණාවක්. අන්නේ වාගේ අනුන්ගේ දුක දැකීමේ දැන් මේ කාලේ ගම් වතුර ඇතිවීමෙන්, නියාසාය ඇතිවීමෙන් දුකටපත් වූවන් ගැන අසංග දකින් ලැබෙනකොට සත්පුරුෂයන්ගේ හිත උණු වෙනවා. අන්න ඒක නිසා අනුන්ගේ දුක දැකීම කරුණාවට පදනමයි. දැන් අපි සලක බලමු මේ කරුණාවේ ස්වභාවය කිව්වේ ඒ කියන්නේ අනාථයන් අසරණයන් කෙරෙහි පවත්වන ස්වභාවයේ කරුණාවයි. අනන්ත අනාථයන් අසරණයන් දුකින් නිදහස් කරවා ගැනීමේ පැවැත්ම තමයි කරුණාව. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වයේ දුක නැති කිරීම. ඒ වැටෙන ආකාරයේ අවිහිංසාව. ඒක පදනම දුකටපත් වූවන්. ඒකට මෙය දෙමාපියන්ගේ අධිසන්තානයේ භාවනාවක් වශයෙන් නොවැඩුවක් තමන්ගේ දරුවන් වෙත අනිවාර්යෙන් පිහිටෙනවා. දෙමාපියන්ගේ సంతානේ දරුවාගේ කුඩා කාලයේ වැඩියෙන්ම පවත්වන්නේ මෛත්‍රියයි. මව කුසේ ප්‍රතිසන්දිගත් දවස දැනගත් දා ඉඳලාම ඒ දෙමව්පියන්ගේ සිතේ පරම මෛත්‍රියක් ඒ දරුවා ගැන පිහිටෙනවා. දරුවාගේ දියුණුව දැකීමේ ප්‍රාර්ථනාව. දරුවාට දුකක් වේදනාවක් ඇතිවම කරුණාව මනවින් පිහිටෙනවා. ඒ නිසා තමන් මුකානම්බේ නිදිමරාගෙන හරි ඒ දරුවා දුකින් ගොඩ ගැනීමට මහන්සි වෙනවා. දරුවා තරුණියටපත් වෙලා රූපයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් දැනුගත් කමින් යෞවන භාවයටපත් වෙලා ඉන්නව දකින්නකොට දෙමෝපියන්ගේ තේතින මුදිතාව දරුවන් විශේෂී ආවා විවාහ කටයුතු කරගෙන ස්වයංීව ජීවත් වෙන කාලේ දකින්නකොට උපේක්ෂා පහළ වෙනවා අන්නී වගේ ඒ දුකටපත් වූ දරුවන් ගැන දෙමෝපියන්ගේ අද సంతානයේ පවත්නා කරුණාව මෙන් භාවනා වශයෙන් මේ කරුණාව දිනු කොටගෙන ඒ දිනු කරගත් කරුණා භාවනා පදනම් කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිසයි බුදුදහමේ කරුණා බ්‍රහ්ම විහරණේ වඩනු ලබන්නේ. දැන් අපි සලකා බලමු අපේ ජීවිතේට මේ කරුණා බ්‍රහ්ම විහරණේ කෙසේද දිනු කරගත හැකි වන්නේ කියලා. කරුණාව දිනු කර ගැනීම පිණිස අනුපිළිවෙලක් තියෙනවා. දැන් මෛත්‍රිය වඩනකොට නම් තමාට පළමුව මෛත්‍රී කරගෙන සම්භාවනී හිතවන්තයෙකුට ඊළඟට මෛත්‍රී කරලා තුන්වෙනුව මධ්‍යස්ථයන්වත් හතරවෙනුව අහිතවන්තයන්වත් මෛත්‍රී වඩන්නට නියමයි. කරුණා වැඩිීමේදී පළමුවෙන් වඩනු ලබන්නේ දුක්ඛිත කෙනෙක් අරමුණු කරගෙනයි. ඒ කියන්නේ කායික වශයෙන් නානාවිද රෝගාබාධයන්ගෙන් පෙළෙමින් එවාගෙම කෑම බීම නැති, අඳින්න පළඳින්න නැති, හිතක් නැති, අසරණව අනාථව හඬා වැළපෙන දුක් පිටේ දකින්න ලැබුණා නම් අන්න එවන්නේකෝ අරමුණු කරගෙන පළමුවෙන් කරුණාව සමාධි භාවනා වශයෙන් වඩනු ලබන්නේ. ඊළඟට තමයි තමාට හිතවත් සම්භාවනීය හිතවත් කෙනෙකුට නැවත වඩන්නේ. ඊළඟට තමයි මධ්‍යස්ථාන ඊළඟට හිතවන්තයන්ට. දැන් අපේ කරුණා බ්‍රහ්ම විහරණයේ සමාධි භාවනා වශයෙන් රූපාචර ධ්‍යාන උපදවා ගන්න හැටි සලකා බලමු. ඊට පස්සේ එදිනෙදා නිින්දෙන් අවදූතන් සිට නිදා ගන්නා තුරු අපේ දෛනික වැඩ කටයුතු වලදී අපි කොහොමද කරුණාව භාවනාවක් වශයෙන් වඩන්නේ කියන එක ගැන අපි සාවධානව සිටියදමු. ඊළඟට ඒක විපස්සනාවට හරවලා මඟඵල නිවන් ලබන්නේ කෙසේද කියන ගැනත් අපි තේරුම් ගන්නට උත්සාහ කරගනිමු. කරුණා බ්‍රහ්ම වීරණේ වඩන කැමැත්තේ තමා රක්නා සීලය පළමින් පිරිසුදු කරගන්නට ඕනේ. පංචශීලයේ හෝ ආජීව අෂ්ටමක සීලයේ හෝ උපසතාස්ථාංග සීලයේ හෝ ඝාත දස සීලයේ හෝ සාමණේර උපසම්පන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා නම් තමන්ගේ සීලය අර විදිහට නැවත නැවත පිරිසිදු කරගෙන සීල ආවර්ජනා කරන හිතට සම්පහන්සන ඇති කරගන්නට ඕනේ. සිතේ සම්පහාසනී කියන්නේ තමන්ගේ සීලය විසුද්ධයි සුවිසුද්ධයි කියලා විතර සතුට ඇති කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එසේ සීල සම්ප්‍රදායේ පිහිටා විවේක තැනකටපත් වෙලා හොඳට වාකාශ්‍රයේ තියෙන තැනක නැසිමදුරු පීඩා නොමැති තැනක එවාගෙම ශබ්ද ഘോഷා නැති තැනක තමන් සංපත් වෙලා Tamanda පහසු ඉරියව්වකින් වාඩි වෙනවා. එසේ වාඩි වෙලා පළමුවෙන් හිතන්නට ඕන බුදු ගුණ. ඊළඟට මෛත්‍රිය, ඊළඟට පිළිකුල, ඊළඟට මරණ සතිය. මේ අතර හිතලා පුනරුවන් ජීවිතේ පූජා කරලා ඊළඟට අදිෂ්ඨානයක් සබා ගන්නවා මම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිරු මේ කරුණා බ්‍රහ්ම විහරණය ඥාන අර්පණා බාට දිනු කරගෙන විපස්සනාට පදනම් කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නේ මේ කියන නිර්වාණ අපේක්ෂාවෙන් යුතුව භාවනාව ආරම්භ කරනවා. තමා දුටු විරු ඒ මොහොතේ ඇහැට පේන්නේ නැත්නම් තමා දුටු විරු අස අරවාගේ අසරණේ බොහෝම දැඩි අනාථ භාවයෙන් හවුහරණක් නැතුව පෙළෙන්නා වූ දුක්ඛිත කෙනෙක් හිතින් දක ගන්නවා. එසේ දැකගෙන තමන් ඉස්සරහා ඉන්නේ ඇති හිතාගෙන මේ දුක්ඛිතා දුකින් මිදේවා කියන වචනය නැවත නැවත හිතින් ආවර්ජනා කරනවා. පාලි භාෂාවෙන් අපි භාවිතා කරන්නේ දුක්ඛා මුච්ඡතු කියන වචනයයි. දුකින් මිදේවා. හැබැයි මේ දුකින් මිදේවා කියන ප්‍රමණයෙන් ඔහු දුකින් මිදෙනවා නෙමෙයි. ඒ දුකින් මිදෙන ආකාරය මානසිකාර්යය තුළින් අපේ කරුණාව දිනු කර ගැනීමයි මෙතන අපේක්ෂාව. ඉතින් එක පුද්ගලයෙක් හිතින් අරමුණු කරගෙන ජීවමාන කෙනෙක් වෙන්නත් ඕනේ. මේ පරිලෝකීය කෙනෙක් අරමුණු කොටගෙන ධ්‍යාන බාට සමාධි වෙන්නේ නැහැ. එනිසා ජීවමාන දුක්ඛිත පුද්ගලයෙක් සිතින් අරමුණු කරගන්නවා. යම් හේකින් එවන්නේකු නැතිනම් පස්පව් කරන, දස අකුසල් කරන, නොඑක් දුසිතත් වල හැසිරෙන, ධනෙ ඇති, කීර්තිය ඇති, යසයිස්වාරිය ඇති, බොහෝ සම්පත් ඇති කෙනෙක් වුණත් කරුණාට ලක් වෙනවා. ඕ ගැන කරුණාව වඩන්නට වෙන්නේ මේ තැනැත්තා పూర్වෙහි කරන කුසලයකින් අද සපුවත්ව සිටියත් අද මේ සිදු කරනු ලබන නානාවිද දුස්චරිතයන් නිසා තමන්ගේ සිතේ නැත්තම් චිත්තසංතානය නිරුද්ධ වෙච්ච දවසක ඒ කියන්නේ හුස්ම ටික නිරුද්ධ වෙච්ච දවසක සතරාපාටම වැටෙනවා. කිසිය තිබුණු බරක් දිම තබන්නාක් මේ සතරාපාට වැටෙනවා. අහෝ මේ තැනැත්තා මේ දුකෙන් මිදේවා කියන මහා කරුණා පෙරට කොටගෙන එවැනි පුද්ගලයන්ද ඵලමයෙන් අරමුණු කොට කරුණා භ්‍රම විහරණය වඩනවා. ඒසෝ පුද්ගලෝ දුක්ඛා මුච්ඡතු දුක්ඛා මුච්ඡතු අපි සිංහලෙන් භාවිතා කරනකොට මේ තැනත්තා මේ දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා කියන මේ වචනේම පාවිච්චි කරනවා. ඉක්මන් වෙන්නේ නැහැ, පමා වෙන්නේ නැහැ. ඊතා සාන්තව යෙසෙනවි මේ වචනේ පාවිච්චි කරනවා. ඒක එහා මෙහා දුවන්න පුළුවන්. නමුත් එක වෙලාවක් යනකොට අර දුක්ඛිත පුජ්‍යලයා තමන් ඉස්සරහා ඉන්න හැටිම පේන්න පටන් ගනීවි. එතකොට හිතහා මෙහා දුවන්නේ නැතුව නැවත නැවත සියවර දහස්වර දසදහස්වර එම වචනේ පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්න කරන්න තමන්ගේ සිතේ පංච නීවරණ යට වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ගති, අඳුරු ගති, හිතේ වෙනස් වීම ගති සංසිඳෙනවා. සංසිඳෙන්නේ සංසිඳෙන්නේ අර දුකින් මිදේවා කියන වචනේ අරමුණු කර ගන්නා ලද කුසල විචාරකය කුසල විචාරය කුසල ප්‍රීතිය කුසල සුඛය කුසල ඒකාග්‍රතාව ශක්තිමත් වෙනවා ඒ පහ ශක්තිමත් වෙන්න වෙන්න අර නීවරණ පහ දුබල වෙනවා තුනී වෙනවා අන්තිමේදී මේ ධානාංග පහ ශක්තිමත් වීමෙන් කුජලයාගේ සිත සාන්ත බාටපත් වෙනකොට කය නොදෙනී යනවා කය කිසිම වේදනාවක් නොදෙනී යනවා වාඩි වෙලා ඉන්නාද පොළවේ ඉන්නාද අහස ඉන්නාදවත් දැනෙන්නේ නැති හැටියට කය සහැල්ලු වෙනවා බර අඩු වෙලා නොදෙනී යනවා මේ තමයි හිතාර ප්‍රීතිය නිසා ඇතිවෙන පස්සද්ධිය හැබැයි ඒවා ගැන කිසිවක් හිතන්නේ නැහැ ඒවා ගැන කිසිවක් හිතන්නේ නැතුව වෙන වෙන කිසියම් දෙයක් හිතන්නේ නැතුව නැවත නැවත නැවතත් දුකින් මිදේවා කියන වචනේ පාවිච්චි කරමින් ඉන්නකොට එකවරටම අර දුක්ඛිත පුද්ගලයා කෙරෙහි මේ සිත එකවරට සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීම සිනිකයි. අයමත් හිතේ සමාධියෙන් අවදි වෙනවා. ඒ මොහොතේ නැවත වෙනස් වෙන්නේ නැතුව, ඇසිපේවත් හෙලන්නේ නැතුව නැවත නැවත දුකින් මිදේවා කියන වචනේ පාවිච්චි කරමින් ඉන්නකොට අයමත් අර වගේම ශනිකව හිත ඒකාග්‍රතාවටපත් වෙන සමාධි වෙනවා. එහෙම සියවර දහස් වර හරි සමාධි වෙවේ සමාධි වෙවේ පැයක් දෙකක් ඉන්නකොට ඒ සමාධිය වැඩි වෙලාවක් පවතින්න පටන් ගන්නවා. ඒ සමාධිය වැඩි වෙලාවක් පවතිනකොට තමන්ගේ හද సంతානීට හිතොදලා බලන්නට ඕනේ මේ දුක්ඛිත පුද්ගලයා වෙත දුකින් මිදේවා කියන වචනේ කෙරෙහි තමන්ගේ සිතේ විචාරකයේ වැඩ කර හැටි විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව වැඩ කළ හැටි පැවතුනේ ඇති අරමුණු කළ බලනවා එසේ බැලීමේදී පැහැදිලිවම ඒ ධර්මතා පහ වැටහෙන්න පටන් ගන්නවා Taman තේරුම් කර ගන්නවා මේ පහළ වුණේ නීවරණ පහ තුරන් වූ ධානාංග පහ යුක්ත වූ පළවෙනි ධාන අර්පණාවයි කියලා තේරුම් කරගන්නවා. Tamanට වැටෙන්නේ නැත්නම් කෘතහස්ත ධානලාභී ආචාර්යයන් වහන්සේ නමකකින් ඉතිවිසලා දැනගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රථම ධානයේ ලැබූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක පිළිහෙන්න පුළුවන්. එනිසා නැවත නැවත සියවර දහස් වනයක සමාධියනට ඕන. සමාධිය සමාධි විනාඩි 10 15 පැය භාගෙ විනාඩි 45 පැය ඒ වාගේ වැඩි වෙලාවක් මේ සමාධියේ නොමිදී පවතින්නේ අදිෂ්ඨාන කරමින් වශී කරගන්නට ඕනේ ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුත්ථාන පච්චේකන කියලා වශීතා පහක් තියෙනවා. විතරම අර දුක්ඛිත පුජ්‍යලයාගේ අරමුණ ආවර්ජන කරමින් සමාදින්නට ඕනේ. එවාගෙම මේ මෙච්චර වෙලාවක් පවතිවා කියලා වෙලාව සනිටුම් කරගෙන සමාදින්නට ඕනේ. මෙච්චර වෙලාවකින් නැගිටීම සිද්ධ වේවා කියලා නැගිටින වෙලාවද ආවර්ජනා කරලා සම මේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වගේම ඒ අය හතර පුරුදුනාට පස්සේ ඒ කියන්නේ ආවර්ජන, සමාපජ්ජන, අදිෂ්ඨාන, වුත්ථාන හතර පුරුදුනන් පස්සේ තමයි ධානාංග පහ නැවත නැවත බලන්නේ. ධානාංග පහ නිතර නිතර බල බලා හිටියොත් ධානය පිරියනවා. එක එක වරක් බැලුවාම ඇති අවසාන වශයෙන්. ඉතින් මේ විදිහට ප්‍රථම ධානයේ ප්‍රගුණුණාට පස්සේ නැවත අදිෂ්ඨාන කරගන්නවා ප්‍රථම ධානයේ අංග දෙකක් ඕලාරිකයි විතර්ක ਵਿਚාර දෙක ඕලාරිකයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන සාන්තයි නිසා මීළඟට විතර්ක ਵਿਚාර දෙකින් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත වූ ද්විතිය ධාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අර දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන දුකින් මිදේවා දුකින් මිදේවා කියන වචනේ නැවත නැවත භාවිතා කරනවා ප්‍රථම ඥානෙ ලබාගත් යෝගාවචරයාට භාවනා යෝගියාට දෙවෙනි ඥානෙ ලබනවා කියන එක අපහසු වෙන්නේ නැහැ. නීවරණ යටපත් වූ බැවින්. ඒ නිසා වැඩි වේලාවක් යන්න මැත්තේ අර තිබුණු සමාධියට වඩා බොහෝම සාන්ත ප්‍රීතිමත් වූ එවාගේම සතුටවත් වූ ඒකාග්‍රතාවක් පහළ වෙනවා. ඒ ද්විතිය ඥාන අවස්ථාවයි. ඒකත් අර වගේ පස් ආකාරයකින් වශී බවට පමුණවා ගන්නවා. ඊළඟට ඒක සිය ගහන් සියවර දහස් වර ප්‍රගුණ කරගෙනයි තුන්වෙනි ධානයේ සඳහා සූදානම් වන්නේ. එතෙන්දී දෙවෙනි ධානයේ සමයදීලා ධානාංග තුන බලලා ප්‍රීතිය අවදාරික වශයෙන් තේරුම් අරගෙන සුඛේකාග්‍රතාව සහිත තෘතිය ධාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කලේක වරක් අදිෂ්ඨාන කොටගෙන අර අනාථ කුජ්‍යල ආරමුණෙහි දුකින් මිදේවා කියන වචන නැවත නැවත පාවිච්චි කරනවා. වැඩි වෙලාවක් යන්නේ නැත්නම් විචාරකයක් නැති, ਵਿਚාරයක් නැති, ප්‍රීතියක් නැති, එසේ නමුත් නිරාමිස සැපයෙන් යුක්ත වූ ඒකාග්‍රතා සහිත තුන්වෙනි සමාපත්තිය සමාධිය අර්පණාගත බාටපත් වෙනවා. ඒ දාන ප්‍රසආකාරයෙන් වශී කරගන්නවා. මෙහෙම කරුණා බ්‍රහ්ම විහරණයේ ලැබෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුනයි. හැබැයි මධ්‍යම ඥානවන්තයන්ගේ ඒ තුනට වඩා හතරක් ලබන්න සිදු වෙනවා. එකවරට විතාන ප්‍රීතාර දෙක ඉක්මවන්න බැරුව එක විතාරකයක් පමණ ඉක්මවලා දෙවෙනි ධානයත්, ਵਿਚාරයේ පමණ ඉක්මවා තුන්වෙනි ධානයත්, ප්‍රීතියේ පමණක් ඉක්මවා හතරවෙනි ධානයත් ලබන්න සිද්ධ වෙනවා. නමුත් ඒකේ වෙනසක් නැත්තේ නෑ. ඉතින් මෙන්න මේ කියන කරුණා බ්‍රහ්ම විහරණයෙන් දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන එහෙම නැත්නම් පස්පව දාසකසල් කරන සුඛිත පුද්ගලයා අරමුණු කරගෙන කරුණා ධානයේ වඩලා සමාපatti තුන වඩලා ඊළඟට හැරෙනවා මධ්‍යස්ත පුජ්‍යලයකට මධ්‍යස්ත පුජ්‍යල ආරමුණු කරගෙනත් අර වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයේ දක්වාම හිතේ පුරුදු කරනවා ඊළඟ සතර පුජ්‍යලයකටත් උහුම වඩනවා සතර පුජ්‍යලයා කෙරෙහි කිසි දෙයක් නැතුව ධාන තුන උපදවා ගන්න පුළුවන් වෙනවා එතකොට දැන් වඩාත් මේක ප්‍රගුණ කරගන්න නම් අර දුක්ඛිත පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ආදි වශයෙන් 10 12 දෙනෙක් වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන වඩලයි මධ්‍යස්ථ පුද්ගලයන් වෙත හැරෙන්නේ. මධ්‍යස්ථ පුද්ගලයන් 10 12 දෙනෙක් වෙත වෙන වෙනම හැරිලා භාවනා වඩලයි සතුරු පුද්ගලයන් වෙත හැරෙන්නේ. මෙන්න මේම දුක්ඛිත පුද්ගලයා ඊළඟට මධ්‍යස්ථ පුද්ගලයා සතුරු පුද්ගලයා කියන හැම දෙනා වෙත සම සමවම ඥාන සමාප්‍රති සමාදින්න පුළුවන් වුණා නම් ඊට කියනවා සීමා සම්භේදය. ඒ කියන්නේ පුද්ගල සීමාව අත්හැරියා. හිතවතා කියලා වෙනසක් නෑ, මධ්‍යස්ථයා කියලා වෙනසක් නෑ, දික්කිතයා කියලා වෙනසක් නෑ, අහිතවන්තයා කියලා වෙනසක් නෑ. හැම දිනාවෙතම සම සමව කරුණා පවත්වන්න පුළුවන් වුණා. එතකන් ඈතට විහිදුවන්නේ නෑ. දැන් ওই අවස්ථාව ලබා ගත්තන් පස්සේ සීමා සම්බේධය කළාට පස්සේ තමයි හිත ඈතට ඈතට විහිදුවන්න පුළුවන් වෙන්නේ. පළමුවෙන්ම තමා ඉන්න නිවසේ තමා ඉන්න නිවසේ සීල දනාට ධ්‍යාන තුනක් තුනක් බැගින් කරුණා වඩනවා. ඊළඟ තමන් ඉන්න ගමේ සීල සත්‍යයන්ද තමන් ඉන්න නගරයේ සීල සත්‍යයන්ද තමන් ඉන්න රටේ සීල සත්‍යයන්ද තමන් ඉන්න ලෝකයේ සීල සත්‍යයන් අර වගේ කරුණාව ධ්‍යාන බාට වඩනවා. හැබැයි මේ ඈත පැත්තට හිත විහිදුවීමේදී තමන්ගේ සිත අහසට නඟ ගන්නට ඕනේ. දැන් ලෝක ධාතුව ක්‍රේබාට ලෝකෙන් එහා මේ තිස්සේ භූමියේ මුදුනටම ගිහිල්ලා වන්න බලන්න. එහෙම බලනකොට මේ ලෝකයේ අරමුණු වෙන්නේ. ඒ ලෝකයේ නානාවද සත්‍යයන් අපට අරමුණු වෙන්න පුළුවන්. ඉතින් සියලු සත්‍යෝ දුකින් මිදෙත්වා කියලා අපි කියනවා වගේම සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සීල ආත්භාවයත්ව සීල ස්ත්‍රීහු සීල පුරුෂයෝ සීල ආර්යයෝ සීල අනාර්යයෝ සීල දෙවියෝ සීල මිනිසයෝ සීල විනිපාතික සත්වෝ කියලා සත්ව කොටාස 12ක්ම අපි වෙන් කරගෙන එක එක සත්ව කොටාසයකට පළවෙනි දෙවෙනි තුන්වෙනි වශයෙන් ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාපatti සමාදින්න පුරුදු වෙනවා. මේ අර තමන් ඉන්න තැනල ඈතට හිත විහිදුවන හැටි. ඊළඟට හරිනවා දිශා වශයෙන්. දිශා වශයෙන් දස දිශාව තෝරගන්නවා. දැන් අර මාත්‍රිකා කළ සූත්‍ර පාඨයේ තේරුමට දැන් තමයි හැරෙන්නේ. සෝ කරුණාසහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. කරුණා බ්‍රහ්ම විහරණේ වඩන ඥානවන්ත යෝගාවචරයා කරුණා සමාප්‍රත්‍ය කරුණා ධානය එක දිශාවකට වඩනවා. එක දිශාවකට පතුරවනවා. තථා ද්විතියං ඒ වගේම දෙවෙනි දිශාවටත් වඩනවා තථා තතියං තුන්වෙනි දිශාවටත් වඩනවා තථා චතුත්ථින් එසේම සතරවෙනි දිශාවටත් මේ කරුණා ධානය වඩනවා ඉති උද්දමධෝ තිරියං මිසේ උඩ යට සරස ඒ කියන්නේ දිශා අනුදිශා හැම තැනටම කරුණා පවත්වනවා සබ්බදි සම්බත්තතාය සබ්බදි කියන්නේ සීලුම තැන සබ්බත්ථායකනේ සීලුම ආත්ම භාවයන් වෙත. අවීරේන අභ්‍යාසජ්ජේන කරුණාසහගතේන කේසා පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ කිසිම ගැටුමක් නැතිව කරුණා ධ්‍යානයේ පතුරුවා වාසය කරනවා. ඒතකොට මෙතෙන්දී මේ කරුණා චේතෝ විමුක්තිය නමින්ද හඳුන්වෙනවා. චේතෝ විමුක්ති කියන්නේ සමාධියට නමක්. චේතු විමුක්ති කියන එකේ අවස්ථා කීපයක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධ්‍යාන හතර වඩනකොට මේ බ්‍රහ්ම විහරණ ධ්‍යාන වඩනකොට එයින් ලැබෙන සමාධියටත් කියනවා චේතෝ විමුක්ති. මෛත්‍රියෙන් ලැබෙන ධානයට කියනවා මෙත්තා චේතෝ විමුක්ති. කරුණාවෙන් ලැබෙන ධානයට කියනවා කරුණා චේතෝ විමුක්ති. මුදිතාවෙන් ලැබෙන ධානයට කියනවා මුදිතා චේතෝ විමුක්ති. උපේක්ෂාවෙන් ලැබෙන ධානයට කියනවා උපේක්ඛා චේතෝ විමුක්ති. ඒ වගේම කසින භාවනා, අසුභ භාවනා, ආනාපාන සති භාවනා, කායගත සති භාවනා, අරූප සමාපatti භාවනා මේ සීලුම ධ්‍යාන වඩන භාවනාවන්ගෙන් ලැබෙන ධ්‍යාන සමාපත්තියද කියනවා චේතෝ විමුක්ති. ඒ හැර ලෝකෝත්තර චේතෝ විමුක්තියකුත් තියෙනවා. දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ව <clears throat> උපසම්පද්ද විහෙරති. ඔතන සඳහන් වෙනවා මෙලොවම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මඟඵල නිවන් සුවයෙන් සැනසෙන රහතන් වහන්සේලා. සෝ ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ ආශ්‍රවයන් ශ්‍රේ කරන අරිහත් ඵල සමාධිය අරිහත් ඵල ප්‍රඥාව ලබාගෙන වාසය කරනවා. එතන චේතෝ විමුක්ති කියන්නේ අරිහත් මාර්ග අරිහත් ඵල සම්ප්‍රයුක්ත සමාධියයි. අරිහත් ඵලයේ සමග තියෙන සමාධියයි. පඤ්ඤා විමුක්ති කියන්නේ අරිහත් ඵලයේ තියෙන ප්‍රඥාවයි. ඒකද චේතෝ විමුක්තිය ලෝකෝත්තර සමාධිය. පඤ්ඤා විමුක්තිය ලෝකෝත්තර ප්‍රඥාව. මේ වගේ චේතෝ විමුක්ති අවස්ථා කීපයක් හඳුන්වන්න පුළුවන්. දැන් මෙතන කරුණා බ්‍රහ්ම විහරණේ නමින් හඳුන්වුවේ කරුණා ධානයයි. එතකොට කරුණා ධානයේ වඩනකොට මුලින්ම ඇති වෙනවා අර ධානාංග පහ එකතු වීමෙන් උපචාර සමාධිය. ඊළඟට තමයි ප්‍රථම ධානය. ඊළඟට දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. ඒ ධාන අවස්ථාව මෙතන කරුණා චේතෝ විමුක්ති කියලා හඳුන්වන්නේ. ඒකට දැන් අර මුලින් සඳහන් කළ ධාන තුන ලබාගත් ඥානවන්ත යෝගාවචරයා ඊළඟට දිශාවසින් මේ කරුණා ධානි වඩන පතුරවනවා. තමන් ඉහළම ඉහළ හිත තියාගෙන නැගිරෙන දිශාවට හිත විහිදුවලා ඒ දිශාවේ සත්තු කොට්ටාස 12ට එක එක සත්තු කොට්ටාසට තුනක් තුනක් බැගින් ධ්‍යාන සමාපatti සමාදිනවා 36ක් ඊළඟට දකුණු දිශාවටත් එසේම සිත යොදලා ඒ දකුණු දිශාවේ සීල සත්වෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා ආදී වශයෙන් සත්ව කොට්ටාස 12ට වෙන වෙනම ධ්‍යාන තුනක් බැගින් 36ක් වඩනවා බටහිර දිශාවටත් එසේම ධ්‍යාන 36ක් බැගින් වඩනවා. උතුරු දිශාවටත් එසේමයි නැගෙනහිර අනු දිශාවටත් දකුණු අනු දිශාවටත් බටහිර අනු දිශාවටත් උතුරු අනු දිශාවටත් යට දිශාවටත් උඩ දිශාවටත් මේ දස දිශාවටම මෛත්‍රී වගේම කරුණා චේතෝ විමුක්තිය නිදුවනවා. එක එක දිශාවකට ධ්‍යාන 36 36 බැගින් වැඩෙනවා. ඒකට මෙහිදී අර මුනි සඳහන් කළා සීල සත්‍යෝ සීල ප්‍රාණීන් ආදි වශයෙන් ස්ථාන නියමයක් නැතුව ස්ථාන නියමයක් නැතුව වර්ණ කොට එතන සත්ව කොටාස වලට ප්‍රථම ධ්‍යාන තුනයි ද්විතිය ධ්‍යාන තුනයි තෘතිය ධ්‍යාන තුනයි කියලා මෙහෙම වැඩෙනවා. එතකොට මේ සත්ව කොටාස 12ට වර්ණ කොට 36ක් බැගින් වැඩෙනවා. මේම ප්‍රථම ධ්‍යාන 132ක් ද්විතිය අධ්‍යාන 132ක් තෘතිය අධ්‍යාන 132ක් බැගින් මේ කරුණා ධානයේ කරුණා බ්‍රහ්ම විහරණයේ තුලෝක ධාතුවට විහිදවන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ධ්‍යාන බාටපත් වූ මහා කරුණා ගුණයේ අපේ සරුවඥන් වහන්සේ තමයි මුලින්ම ලොවට පහදා දුන්නේ. ඒ ධ්‍යාන ලබාගත්තා වූ කරුණා ධ්‍යාන ලබාගත් යෝගාවචරයා ඊළඟට සිදු කරනු ලබන්නේ එය විපස්සනාට හරහා ගැනීමයි. දැන් කරුණාව අරමුණු කරන්නේ සත්පුද්ගලයන්නේ දුක්ඛිත සත්පුද්ගලයන්. ඒ කරුණාවට අරමුණු සත්පුද්ගලයන් සහ කරුණා ධ්‍යාන චිත්තචෛතසික ධර්මයන් හරවනවා විපස්සනාවට. අපි හිතමු ප්‍රථම ධානයේටපත් වුණා කියලා. ප්‍රථම ධානයෙන් නැගිටලා ධානාංග පහ ඉස්සෙල්ලා වෙන් කරගන්නවා. ඊළාට ධානාංග පහත් එක්කම තියෙන ඉතිරි චිත්තචෛස් ධර්ම සියල්ල 34ක් තියෙනවා. ප්‍රථම ධානය ඇතුළත 35ක් තියෙනවා. මේ 35ම එකක් එකක් ගානේ වෙන්කොට වෙන්කොටගෙන ත්‍රිලක්ෂණයට හරවනවා. ඊළඟට ද්විතිය ධාන සිතේ තියෙන ධානාංග සහ ධාන සම්ප්‍රයුක්ත ධර්ම සියල්ලම වෙන් කරගෙන බලනවා. තෘතිය ධාන සිතේ තියෙන ධානාංග දෙක හා එහි යෙදෙන ධානාංග තුන සහ එහි යෙදෙන ඉතිරි ධර්මයන් සියල්ල බලනවා. ඒවා එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවන අනිච්ච, දුක්ඛ, අනාත්ත. ඒ වගේම ඒ ධානයේට පදනම් වූ වෘද්ධ වස්තු රූපය ඊළඟට අල්ලා ගන්නවා. කියන්නේ අරමුණු කරනවා. වෘද්ධ වස්තු රූපයේ තියෙන රූප කලාප හයක්. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා 10 රූපമിതി තුනයි චිත්ත සමුත්ථාන සුද්ධාස්තක, පුතු සමුත්ථාන සුද්ධාස්තක, ආහාර සමුත්ථාන සුද්ධාස්තක කියන අතේ මිති තුනයි. මෙසේ රූප කලාප මිති තියෙනවා හයක්. රූප වශයෙන් ගත්තොත් 57ක් තියෙනවා. ඒ එයින් කා වත්තු දශකයේ අසුරු කරගෙනයි මේ ධ්‍යාන සිත් 15 උනේ. නමුත් වත්තු දශකයේට පරිවාර වශයෙන් ඉතිරි රූප කලාප සහයෝගයට පවතින බැවින් ඒ රූප 57ම වෙන වෙනම වෙන් කරගෙන ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවනවා. ඊළඟට ඒ කියන්නේ වෘදවස්තු රූපය පමණක් නෙමෙයි. චක්කු වස්තු, සෝත වස්තු, ධාන වස්තු, ජීවා වස්තු, කාය වස්තු. රාගේන කර්ම සමුත්තාන රූප කලාප, චිත්ත සමුත්තාන රූප කලාප, උතු සමුත්තාන රූප කලාප, ආහාර සමුත්තාන රූප කලාප කියන මේ සීලම රූප ධර්මයන් සෝසංකාණයේ තන රූප ධර්මයන් වින් කරගෙන ඒවා විපස්සනාවට හරවනවා. බාහිර වස්තු වල තියෙන රූප ධර්මත් බාහිර සත්ව පුද්ගලයන් කෙරේ පවටනා රූප ධර්මත් එසේ මර්මුණු කොටින් විපස්සනා කරනවා. තමන්ගේ සිත තුල පවටනා වූ මෙතෙක් කල පැවතුනා වූ යම්තා කුසල චිත්ත වීති අකුසල චිත්ත වීති පංචද්වාරයෙන් ඇතුණු කුසල චිත්ත වේති අකුසල චිත්ත වේති එකක් එකක් ගානේම අර වාගේ චිත්තචාසිකන් වෙන් කරගෙන වෙන් කරගෙන ත්‍රිලක්ෂණයට හරවනවා මෙන්න මේම ආධ්‍යාත්මික වූද බාහිර වූද නාම රූප ධර්මයන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් පටිච්චසමුපාදාංග වශයෙන් සූවිසි ප්‍රත්‍ය වශයෙන් නිම්මින් කරගෙන ඒවා ත්‍රිලක්ෂණ විපස්සනාට හරවමින් සම්මර්ෂණ ඥානයේ පටන් සංඛාරුපේක්ඛ ඥානයේ දක්වා විදර්ශනා භූමියේ ඥාන භාවනා වඩනවා. තමාගේ පාරමී සම්පූර්ණ වී තිබුණා නම් සංකාරුපේක්ඛා ඥානීත අනතුරුව උත්ථාන ගාමිනී විපස්සනා අවස්ථාව මුදුන්පත් වීමෙන් සෝවාන් මාර්ගඵල චිත්ත වීතිය පහළ වීමෙන් සෝවාන් මාර්ගඵල ප්‍රතිලාභයටපත් වෙනවා. ඉන් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වීමෙන් අනුපිළිවෙලින් තමාගේ సంతානයෙහි අර ලෝකෝත්තර අධිගමයන් ලැබෙමින් කෙලෙසුන් සංසිඳවා ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සතර මඟ ඵලානුක්‍රමයෙන් ලැබිය යුතු සදාකාලික සාන්තුෂ්‍ය වූ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. දැන් අපි සමකා බලමු මේ කරුණාව ධ්‍යාන බාට සමුනවා ගන්න හැමදෙනාටම ලැබෙන්න පුළුවන්. ඒ සඳහා ගුරු උපදේශ මැනවින් අවශ්‍යයි, විවේකී අවශ්‍යයි. එවාගෙම ඒවා නිසසේ පිළිපැදීමට කාලය අවශ්‍යයි. හැමදෙනාටම ලැබෙන බැවින් අපි මේක දිනපතා ප්‍රායෝගික වශයෙන් අධ්‍යයනය කරන්න පුරුදු වීම අත්‍යවශ්‍ය වෙනවා. අපි හිතමු උදේ අපි අවදි වෙනවානේ. අවදි වෙනකොටම හිතෙනවා තමා නිදාගෙන ඉකේ මේ ඇඳ මේ කොට්ටේ පැදුරු ඇතිරිලි මේවා සම්පාදනය කළ දුන්නේ නැත්තු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා එවාගෙම තමන් මූණ සෝදනවා දක්න දිනවා ඒ සඳහා අවශ්‍ය වෙන දැහැටි දත් බුරුසු දත් බෙහෙත් එවාගෙම වතුර වතුර භාජන ජල නල වතුර දේශන් එවාගෙම තුවාය සබා මේ වගේ ප්‍රයෝජන ගන්න එකක් එකක් ගානේ මේවා නිෂ්පාදනය කළ අය මේවා මිලට දුන්න අය මේවා මෙතන තැන්පත් කළ අය මේවා සකස් කළ අය දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසිම මහන්සියක් නැහැ ඊළඟ තමන් ඇඳුම් ඇඳ ගන්නවා තමන්ගේ අවශ්‍ය දේවල් පරිහරණයට ගන්නවා ඒ ඇඳුම් අඳින වෙලාවේ පරිහරණය කරන දේවල් පරිහරණය කරන වෙලාවේ මේවා සම්පාදනය කළ අය මේවා මිලට දුන්න අය මේවා තන්පත් කළ අය දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසියම් මහන්සියක් නැහැනේ කරුණාව වඩන්නට ඒ වගේම තමන් ආහාර පාන හදා ගන්නවා මේ ආහාර පාන සම්පාදනයේ සඳහා අවශ්‍ය උදුන්ද භාජනද එවාගෙම තවත් ජලයේද එවාගෙම පරිහරණය කරන දේවල් ඔක්කොම එකක් එකක් ගානේ නිර්මාණය කළාය සකස් කළාය හදා දුන්නාය සම්පාදනය කළ දුන්නාය නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කියලා තමන්ද කරුණාව වඩන්නට පුළුවන්. එවාගෙන තමන් ගමනක් යන්න පිටත් වෙලා මාම යන මාර්ගය මේ මාර්ගය හදා දුන්නේ නැත්තු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා මේ මාර්ගයේ ඉදිරියෙන් යන්නේන වාහන කරුවෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා පස්සෙන් යන්නේන වාහන කරුවෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා පයින් යන්නේ නැත්තු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තු ජවා දොරවල් වල කඩ සාප්පු වල එවාගෙන් විහාර දේවාල පල්ලි කෝවිල් ආදීෙහි කර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා පාඨශාලා විශ්‍රාම ශාලා පැට්‍රෝසෙට් ඩිස්පෙන්සරි ආදීෙහි දේවතු වතු පිටි කුඹුරු ආදීෙහි වාසය කරන හැසිරෙන සීළු දෙනා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසි මහන්සියක් නැහෙනි. තමයි යම් කිසි රාජකාරියක් සඳහා ආයතනයකට යනවා නම් මේ රාජකාරී කරන ස්ථානයේ නියෝජිතවරු, නිලධාරීවරු, සේවක සේවිකාවරු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසි මහන්සියක් නැතුව හිත පුරුදු කරන්න පුළුවන්. ඔය වගේම තමන් වාහනයක් පදවනවා නම් මේ වාහනයේට කිසිම සතෙකුට මේ වාහනේ හිංසාවක් නොවේවා කියලා හිතනකොටම කරුණා පහළ වෙනවා. තමන් වතුර පොඩක් අත හොදලා දානකොට මේ වතුරෙන්වත් කිසි සතෙකුට හිංසාවක් නොවේවා කියලා හිතින් ආවර්ජිනා කරනවා. මේ කොහොම කරුණා බ්‍රහ්මහේරණීයයි තියෙන්නේ. එවාගේම තමන් කතා කරනකොට මගේ මේ වචනින් කිසිගෙනුට හිංසාවක් නොවේවා කියලා හිතේ පහළ කරගන්නවා කරුණාව. එවාගේම Taman ලිපියක් ලියනකොට මගේ මේ ලිපියෙන් යතුරුකින්වත් කිසිගෙනුවට හිංසාවක් නොවේවා කියන හිතේ කරුණා පහළ කරගන්නවා. මේ වගේම තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරනකොට මේ අතට දුකින් මිදීමට මේ හේතු වේවා කියලා පරිත්‍යාග කරනවා. Taman යමක් පිළිගන්නකොට මේ පිරිනමන තැනත්තා දුකින් මිදේවා කියලා අපේ කරුණා පවත්වා ගන්නවා. මේ විදිහට අවිහිංසාව හිතේ දියුණු කරගන්න බොහෝම ලෙහෙසියි. අවිහිංසාව තමයි කරුණාවේ අපට වැටෙන ආකාරය. ඒ නිසා හැම වෙලාවෙම මේ විදිහට කරුණා විහරණය අපි පුරුදු කරනවා නම් තමන්ගේ මුළු ජීවිතේම නිවුණු ජීවිතයක්, සනසුණු ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, ඥානවන්ත ජීවිතයක්, එවාගෙම වාසනාවන්ත ජීවිතයක් බවට පැමිණෙනවා. තමන්ට අලාභයක් වුණත්, අයසක් වුණත්, නිന്ദාවක් වුණත්, දුකක් පීඩාවක් වුණත් කවදාකවත් හිත පෑරෙන්නේ නැහැ, හිත සැලෙන්නේ නැහැ. ඒ හැම කෙනෙකුදීම ඉවසීමෙන් කරුණාවේ පිහිටා සිටින්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ජීවත් වන අප සෑම දෙනා විසින් මේ ජීවිතයේ මතු ශසන ගමනේදී මෙලෙස ජනතාවගෙන් හිංසාවක් නොවන පිණිසත් මෙලෙස ජනතාවට හිතසුව සැලසෙමින් නිවන් මඟ යන පිණිසත් මේ කරුණාව බ්‍රහ්ම විහරණ වශයෙන් අපි වඩන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. විශේෂයෙන් අපේ සරුවඥන් වහන්සේ ගැන නැවත නැවතත් සිතා බැලීමේදී මහා කාරුණික වූ සරුවඥන් වහන්සේ මේ උත්තරීතර මහා කරුණා සමාපatti ඥානෙ පිහිටා සිටගෙන දාසකට පැයකුත් විනාඩි 20ක් තරම් කෙටි කෙටි කාලයක් පමණක් සතපී වදාරමින් අනිත් මුළු කාලයම නිවසි ජනතාවට වැඩසැලසුවේ මහා කරුණා ගුණී පිහිටා සිටගෙනයි. අපි ඒ සරුවක් යන වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ සරුවක්ඥන් වහන්සේගේ ශිෂ්‍යයෝ ඒ සරුවක්ඥන් වහන්සේගේ අනුගාමිකයෝ නිසා අපිත් මේ සරුවක්ඥන් වහන්සේගේ මහා කරුණාවේ බිඳක් එකතු කරගනිමින් අපේ ජීවිත කරුණාවෙන් ප්‍රවාගෙන සෑම ඉරියව්වක් පාසා අවිහිංසා පුරුදු කරගනිමින් ඒ අවිහිංසා මුල් කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කරගනිමින් අපේ පුණ්‍යාත්මී ජීවිතයේ පාරමී ජීවිත බවට බෝධිසත්ව ජීවිත බවට පමුණවාගෙන මේ ජීවිතය සැනසී මතු ජීවිත සනසාගෙන ආලෝකෙන් ආලෝකයට ගමන් කරමින් මහා කාරුණික වූ සාන්තිනායකයන් වහන්සේ දේශනා කොට වදාළ සතර මඟ සතර ඵල පිළිවෙලින් ලැබෙන සදාකාලික සාන්ත සනසුම වන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අපි අදිෂ්ඨාන ප්‍රාර්ථනා සබා ගනිමු. මහා කාරුණික වූ ශාන්තිනායකයන් වහන්සේට අපේ ගෞරවාචාර නමස්කාරය වේවා. මේ ශ්‍රී සද්ධර්ම ධාතුවට අපේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට අපේ නමස්කාරය වේවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා. අපටත් මේ ජීවිතේ පුරා රැස් කරන කුසලානුභාවයෙන් බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසී වදාළේ අජරාමර සාන්ත අමාමහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් වූ කුසලානුභාවයෙන් සමදෙනාට සම්්‍යක් ප්‍රාර්ථනා සැපෙනවි අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා Thank you. උසස් ධර්මදේශනා මාලාවේ අද දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ